කියන්නේ මම. ආනන්ද කියන්නේ සූදානම් කියන්නේ මම. මේ කියන කර්මවල සාවධානකම තමයි නෝනේ දැන් නලවන පහේ ගැඹුරු බණ අත්‍යවශ්‍යයි ගන්න. ඒක නිසා සාවධානව සත්‍යනාල මුතුල අහන්නේ. මොනවද සෝමතා යන්නේ සෝමතා කියන්නේ. ඉස්සාවේ සාමාන්‍ය විශ්වාසයෙන් මම බැලුම් දැල්මක සිටින බව තේරෙනවා ප්‍රඥා ඇතින් විමසන විට නුවණින් බලන විට ප්‍රඥා ශක්තියෙන් දක්න විට අර සම්මිත ගුණයේ කිසිවක් නැතෝ එක්පාස් බවට පත් වෙනවා දායකයන් කියන මතයට ඒක කියන්නේ දැන් කල්පනා කරන්නේ විවිධෝපියාවක් තිබෙනවා අපි දැකලා තියෙනවා සාමාන්‍ය අයුරින් දැක්කට වතුර කිරුණා වගේ දහමල් දෙකක් වගේ අනුපානාත්මක විශේෂ සංකප්පිකාට ඔළුව වතුරක් නෙමෙයි. ඈතේ වතුරක් මෙතනවා කියන වතුර තුනේ යටි තියෙනවා. ළඟට ගියාට පස්සේ වතුරක් නෑ. අර නිරුන්ව වන්නේ තේනවා. මේ තේනකට වතුර ප්‍රාදයක් නෑ තුනක යා. මේක පාඩක් තියෙනවා. යම් පාඩනාවක් නේ. මෙන් පාඩක අමතක දෙන්න බව අපිට කියනවා. මමලා කියන නිසා වස්තාවල. මේ පාඩක උත්තර ඇතුළත පුරා නමුත් එහෙම විපාක කියලා කියන අපේවකාශී නේ. ඒක තමයි කියලා කියන්නේ මොනවද අපිට මේ තියෙන විපාකක් ඇත්තේ. ඇත්ත වශයෙන්ම විපාකක් කියලා කියනවා. ළඟින් ඉන්න ළඟින් ඉන්න විපාක කියලා අහසින් දක්නට නෙවෙයි. ඒකයි සෝම්‍ය කියන්නේ. කලින් තිබුණාසේ තේරුණා දුන්නේ පස්නාවෙන් දකිනකොට ඒවා නැති යනවා භාවයේපත් වෙනවා. සාතිකක් ගැන ඔබමාවක් කියන්න ඒකත් ඒකත් ප්‍රධාන දෙමින් අහන්නේ මේ අපි සිවනෙල්ලක් පිළිමහා කියලා කවුරුත් ලබිනවා දන්නවා සිවනෙල්ලක් සිවනෙල්ලක් ඇත්ත වශයෙන්ම සිවනෙල්ලක් පිළිමහා කියලා පේනවා මෙන්න සිවනෙල්ලක් නෑ ආලෝකය පරාපත්තරේ වන්නේ නැහැ යම් කිසි දෙයකින් ආවරණය වෙන නිසා. මේ ආලෝකේ පරාවර්තනයේ නොවීමයි අපට සිරණයක් වශයෙන් දිස්සන්නේ. එතකොට සිරණයක් කියලා සත්‍ය වශයෙන් ගියක් නෑ. අර ආලෝකේ දහම් කරන්නට බැරි නිසා එතන කල්වරක් වෙනවා. මොකද සාහිත්‍යනාවක් නෙවෙයිලා. මේ සිවණයන් කන් දෙන ප්‍රඥා ඇතින් බලනකොට සිවණයන් කියලා දෙයක් නැහැ ශූන්‍යයි මේ දිනමත්යි ශූන්‍ය කියන කස්කල සමමක්ව දුරට දැන් දෙනියන්න ඕනේ ඒකේ සියුම මේ ලෝකේ ශූන්‍ය වශයෙන් නැතිනේ නැතුව සංස්කාර ධර්මයන් ශූන්‍ය වශයෙන් නැතිනේ නැතුව අවසාව නිර්වාණය සාක්ෂාත් කරගන්න බැහැ මෙතුණා කන්නවිස්සතු මොග්රාජෙන් සදාසතු මේ බුදුරජාණන් වහන්සේ පාරායන වශයෙන් මොග්රාජයේ කියන මානසික දේශනා කරේ මොග්රාජයේ ලෝකයේම දෝණිය වශයෙන් ලකින්නට මොකක් සඳහාද මේ සාමාන්‍ය සාක්ෂාත් කරගැනීම සඳහා ඒක නිසා දැන් අපි මේ චතුකෝටිකතුමිකාගේ දකින්නටයි යන්නේ. කියනකොට මේ ධර්මයේ හදවත තුළින් දැක දැක අහනකොට මේ ශූන්‍යතාවයේ මේ පින්වත් අයතෝ තේරුම් යනවා ඇති. දැන් මොබේ පතන ජීවියක් පූජා කළා. දැන් මේ ඈත්නා විශ්වම වහන්සේලා මෙතන සිටියා. ඒ හා සමාන තවත් ජීවියක් පතන ජීවිතේ ළඟම කියලා පස්සට තියෙනවා. ඒ විශ්ව දෙකම එක සමානයි. මේ වික්ෂුන් මහන්සියලා කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්ද මේක කටින කීවරයේ මේක හිතන කීවරයේ කියලා. ඒක මොකද ඒ කියන්නේ? අක්ෂරිය කියලා ආදියක් නෙමෙයි. ඒක අපේ හිතේ තියෙන සංඥාවක් පමණයි, හැඟීමක් පමණයි. මේ කටිලේ තියෙන හැඟීම අර සිවුරකින් අහකට දැක්කොත් ඒක නිකම් මිසියුරක්. මේක කොහොමද කියන්නේ? කටිලේ කියේට කලින් තිබුණා ඒකේ සංඥාව විවස් කළාට පස්සේ කටිනේ කියන එක කටින සීවරේ කියන එක විශ්දයක් නැති දෙයක් සුවමනේ දෙයක් දැන් සීවරේ තියෙනවා සීවරේ ဒီအမှားတွေမှာသာသာပတ်ပတ်ပတ်ပတ်လာမှာလား။ဒီလေနိုးကျဲဒီကျဲလာအပ်ဒီဒီကျဲကိုဘယ်လိုလဲဘာမှမဖြစ်ဘူး။အဲ့ဒါကြည့်လေ။ဉာဏ်အရင်ကြီးရကြီးရကြီးရလာတယ်။အခုလေဒီကျဲဒီကျဲဒီကျဲလာအနုံကလည်းလာအစ်ကိုပတ်ပတ်ဉာဏ်မှာပတ်စီ။ဒီလိုတွေကနေကနေသူ့ရဲ့ဒီကုသ එතකොට අත්මින් ජීවනයේ තියෙන එක ශක්තිය වශයෙන් බලනකොට නැති දෙයක්, ශූන්‍ය දෙයක්, දෙයක්. එතකොට දැන් අපි බලමු සීවර කෑලි. මේක කියන්නේ මොකක්ද මේ තුන්මන්නේ සුදුරදු කෑලි වලට ඒක ඒක පාන්තු පොල පාස්ත පොල. සුදුරෙදි කෑලි කටින් ගන්නවා ස්ථාකාරයෙන් කියලා කපනවා කනවා පණු ටිකක් දානවා සුදුර කියලා සංඥාවක් දැන් හරි කියෝ ප්‍රයිවට් තියෙන අපි හිතමු මේකේ තියෙන පණු ටික පාඩක නැස්සෙදම නැති යන විදිහට සෝදා හරියට දැන් දීපන්නේ මොකක්ද සුපාසෝ කියනවා අපිට ඉස්සෙල්ලා කියනවා මේකේ තියෙන කැලි කියලා දැන් කෝලේ කියනවා සුමුදේන සුමුදේන බවට පත් වෙනා කලින් කෙනෙකු සියෝකයන් නැතුව ගියා. එතකොට සුමුදේන කියේක දෙයක්. සුමුදේන දෙයක්. නැති දෙයක්. දැන් සුමුදේන කියන්නේ තියෙනවා. අපි හිතනවා මේ සුමුදේන කියන්නේ තියෙන දුකට මනසට තියෙන නෝරු කියන්නේ විකාශයට තියෙන වයි මනසට තියෙන නෝරු කියන්නේ කොහොමද හදලා මෙතන දුක දැක්ුවා. දැන් හොඳට කැලේ ටික මොකද කරන්නේ? පේනවද ටික? අර වෙඩි කෑල්ල කියලා කන්නේ විද්‍යමාන නාදුස්තුනා වෙනවා. දැන් මේ ලෝකයන්ට ගැඹුරකට පස්සේ විකට ඒවයි හතරට ඒවයි ඉතල එකකට ධම්මකට පස්සේ අර ප්‍රතිකෑල්ල මෙතන යනවා. අර ප්‍රතිකෑල්ලක් වශයෙන් කිස්නා සත්‍ය වශයෙන් බලනකොට ඒක ප්‍රතිකෑල්ලක් නෙවෙයි කිස්නියා. ප්‍රතිකෑල්ලක් නම් අන්තිමට නෙවෙයි මොකක්ද යන්නත් කියලා. ඒක තමයි මහ පිටක. දැන් මේ ඔන්න නූල් ගොඩක් තියෙනවා. මේ නූල් ගොඩක් අපි සියලු දෙනාට වෙන වෙනම හදලා හදලා හදලා හදලා බුදුදහම. දැන් ඉස්සෙල්ලා දුන්නා නෝ බුදා. අර පිළිබවට පස්සලාට පස්සේ අප පිළිබවට තත්ත්වයට පස්සලාට පස්සේ නූල් වලට මොකදවන්නේ? ඒක නොපෙනී යනවා. කලින් නූල් පෙනුණා. ඇත්ත වශයෙන්ම නූලක් නෙමෙයි. නූල් නෙමෙයි. ඒක හිස්බා හිස්බායේ දෙපස්සට නම් දැන්. දැන් මේ කිසි යම් සියලු රූප කලාවලට කඩනවා කුසත්වලට අනුවලට බෙදෙනවා දැන් මොනවද වෙන්නේ නිත්‍යාඥාන කියයි ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන මුත් භාගයේ හැටියට කතා කරනවා පතරි ධාතු ආකෝ ධාතු සීතු ධාතු වායු ධාතු තවත් ඕනෑ මේක සුබ ගන්න පුළුවන් ගන්න ගන්න රත් යෝජා අර නෝරුපදී. දැන් මොනවද නෝරු ටිකක් නැතුව ගියා අපට තේරෙන්නේ පතරී ආපෝෂේ දුවායි. දැන් මේ පතරී කියන එක අපේ හිතේ තියෙන සංඥාවක්. ආකර කියන්නේ හිතින් කියන හැඟීමක්. වායෝ කියන්නේ හිත තුළ තියෙන දැනීමක් පමණයි. ඕදාහත කොටස් කිසිවක් හොයනලා කියන්නේ මම පටලින් මම ආපෝ නැත්තම් මම තේජෝ මම වායෝ කියලා අපේ සිත තුළ තියෙන සංඥා මාත්‍රයක් පමණයි සංකල්පනා මාත්‍රයක් පමණයි දෙන්නේ මාත්‍රයක් පමණයි ඒ අපි පොතත් අයිතර දැන් පටලින් ආපෝදා පිටකන්න වෙනවා ඒ දහතු වෙන සංඥාවක් අයින් කළොත් මොනවද තියෙන්නේ එතනක් බවක් එතකොට සියලුම ක්‍රියාත්මකයක් බව පමණක් හිතේනවා. ඒ විදිහට විචාර විඥාන ප්‍රදාන යනකොට කිසිවක් නැති සත්‍ය සම්පූර්ණ විස්වාසයෙන් දැනෙනවා. යම් තේනවාද කටින සීවරය කියන්නේ නැති දෙයක්. ශූන්‍යයක්, හිත්යක්. අපට කටින සීවරයක් තියෙනවා කියලා පෙන්වන්න කරලා අප මුලා කළා. ඇත්ත වශයෙන්ම අප මුලා කළා නොවේ කියන අපි මුලා වුණා. නොදක්කම නිසා, නූදකම නිසා, ප්‍රශ්නාව මඟ නිසා, අනුකිතයක් නිසා නෙවෙයි. අපි මුලා වුණා. මේ වගේම තමයි මේ පූජා කරපු අනිත් භාණ්ඩ කොහොමද? යම් කිසි භාණ්ඩයක් පූජා කළා නම් ඒ සෑම භාණ්ඩයක්ම අනුමුදිතයක් නෙවෙයි පතරී ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පොළහත් මතරේ සම්මිශ්‍රණය එකතුව අනුමුදිතයක් නෑ පූජා කළේ නෑ අදණයක් වස්තුවක් වස්තුවක් වස්තුවක් පිළිසිතකට ජීවත් සබන් කරන්නක් ඒවත් ඔය සෑම දෙයකම තියෙන්නේ අන්න කිසිවක් නෙවෙයි පතරෙන් ආකෝ තීජෝ ආයෝ කියන මූල ධාතු හතර. දැන් මේ සත්‍යය අපිට තේරෙන්න ඕන අපි පූජා කළේ නෑ පඨන සිවුරු අපි පූජා කළේ නෑ දුවා අපි පූජා කළේ නෑ සබන් අපි පූජා කරේ නැහැ වෙනත් භාණ්ඩේ මොකද මේ පූජා කරේ පස්සේ දහස් පූජා කළා ආපෝ දහස් දීමෝ දහස් ආරෝ දහස් පූජා කළා තේරුණාද එතකොට මේ අපි පූජා කරන වස්තු වගේමයි මේ භාවික අජීව වස්තුන් පුරාම මුළු විශ්වය පුරාම තියෙන රූපස්කන්ධය රූපස්කන්ධ රූපය මේ මහා දීපින් එකක් කියලා මේක පේනවා, දක්වලන් පේනවා, පස්වත පේනවා, ඇලකල ගංගා පේනවා. විස්කාකාර දේවල් සුපපත් පේනවා. මේ සියල්ලම සත්‍ය වශයෙන් බලනකොට අර දහතුන් අතරේ අන්තිති වස්තුවේ මුළු විශ්වයේ පුරාම දිස්තින රූපත් සංකේ රූප ලෝකයේ මේ දහතුන් අතරේ දැන් දෙන්නේ අන් කිසිවක් නෙවෙයි මේ ධාතු අතරේ මේ මිස වෙලා ධාතු අතරින් හැදිලා නිරෙක් ආකාරයෙන් හැදෝනේ හැදිලා තියෙන දේවල් දෙනා මේ සත්‍ය වශයෙන් දේවල් නැහැ කියලා කියන්නේ ගියොත් අපේ සිත්තුලින් මේවාට අපි දමාගත් සංඥා ඔක්කොම හදාගෙන ඇතුල් කරනවා. එයි සිවුරේ සංඥාව නැති වුණා වගේ. හදින්නේ තියෙන සංඥාව නැති වුණා වගේ. මේ ලෝකේ තියෙන සංඥා, ගන් තියෙන සංඥා, මහ පොළොවේ තියෙන සංඥා ආදී අපේ සිතුවිලි තුළ සිත තුළ පවතින සියලුම සංකල්පනා සම්මුතිය සියල්ලම ඇත්ත වෙනවා වස්නා චක්ෂුසයකින් හරියට සත්‍යත් අවබෝධයෙන් යුතුව මේ රූප ලෝකයකට සංඥාවෙන් පරිවර්තනය හැබැයි ඒ දිනම ප්‍රඥා හතක් නැති කෙනෙකුට මේක කරන්න බෑ. මෙන්න මේ විදිහට බලනකොට මුළු රූප ලෝකේම දෙයක්. ශූන්‍ය දෙයක්. නැති දෙයක්. නමුත් ඇති දෙයක් ඒ අපි මුලාවක පත් කරලා අපි මුලා වුණා මේවා අන්‍යාකච්ඡා අපි මොහොතකම මෙතක්කම රැවටීම නිසා මේ සත්‍යය දැන් මොන විශ්ය කරාම කෙනෙකුටවත් වෙනා නොකතුරවන්නට පුළුවන් මොන විශ්යේ කිසිම ධර්මයක් නැහැ පතරිය ධාතු ආපෝ ධාතු තේජෝ ආදී කියන සෙත් ධාතු හැර සියල්ල නැති කියලා අපේ තියෙන සංඥා ඔක්කොම සිතින් අයින් කරන්නට පුළුවන් මේ වට සංඥා දමාගත්තේ අපි මේකට කටපීස් එකක් කියලා සංඥාව දෙන්නේ අපි. මේකට දීර්ඝක් කියලා සංඥාව තමයි අපි. අපේ හිත තුළ තියෙන නිසා ඉතින් මේක අපිට ඉවර කරන්නට පුළුවන්. ඒක නිසා බාහිර ලෝකයේ විද්‍යමාන නියන්තා රූපයන් ඒ සියලුම රූප කෙරෙහි කැටලී යති. සියලුම සංඥාවල් දැන් සිටින් අයින් කරන්නට ඕන. මෙම අයින් කළොත් ලෝකයේ ශූන්‍ය වශයෙන් කෙනෙක් යනවා ඇති. මේ ආනික සප්පාය සූත්‍රය කියලා තියෙන සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහන්නේ මේ ලෝකේ යම්සා සම්පත්තිය නැද්ද? ඒ සියලුම සාමවස්තුන් අන්තිම වශයෙන් පතරි ධාතු ආත්ම ධාතු සීල ධාතු ආරහත් මෙන්න මේ විදිහට බලනකොට මහන්නේ එක්කෝ අරූපාවචර ධානයේ විදපත් වෙනවා නැත්නම් මාර්ග බල අවබෝධයකින් නිවන සාක්ෂාත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ යන්නේ සත්පාය කුලයේ වදාළ කොටසක්. ඇත්ත වශයෙන්ම මේක අපි දැන් කියන්නේ වාහන පස්තු වලින් පමණයි. නමුත් වාහන පස්තු වලින් ඇති වෙන අනෙක් රූප කොටස කොටස මේ අපේ ශූන්‍ය දර්ශනය පතුරවන්නට ඕන. නැහැට පෙනෙන රූප ගැනයි අපි මේ කතාවේ කතා කළේ. කොහොමද එන්නේ? මොනවද මේ සත්‍ය කියන්නේ? මේ ධාතු හතර එකට ගැටීම නිසා ඇති වෙන උපාදාය රූපයක්. නැත්නම් මේ ධාතු හතර තුළින් වායු ධාතුව ගමන් කිරීම නිසා ඇති වෙන උපාදාය රූපයක්. ඒකත් අපට සමර ආකාර සත්‍යයක් තුනක් උසෝතෝ නෝදෝ ඉස්සෑම සත්‍යයක්ම අටවි ආකෝටි යෝ වායු කියන දහස් හතරේ පාදාය රූප සංකීර්ණයක් වලින් එතකොට අපි සමාජයේ සංගතනොද දෙන්නවා ඒ සංකීර්ණයක් නෙවෙයි අරපතලිය ඒ දුවායෝන කියන කාන්ද රූපය උපාදාය රූපය අපි ඒකට සාකච්ඡා දෙන්නවා ඒ සංකීර්ණයක් නෙවෙයි අරහත් කොටස තියෙන රෝජා රූපය උපාදාය රූපය අපේ කායයේ ස්පර්ශයක් ලැබෙනවා. ඒ ස්පර්ශයෙන් දැකෙන පරිදි දහස කොටස් තුනේ ආගෝල ධාතුව අනිත් කොටස් කියලා ඒක සඳහන් වෙනවා ආගෝල ධාතුවේ එතකොට මේ ඇහැකේ නාසයේ දිව ශරීරයේ කියන පස් දෙනාගේ කෑම තමයි ඒවැ අරමුණු මේ අරමුණු සියල්ලම අනුකීර්තියක් නෙවෙයි සතුන් මහා භූතාංශ සතුන් මහා භූතාංශ උපාදාය දුසම්මෝ අසනමනා භූතේ උපාදාය භූතේ කියලා හරියට කියනවා. මෙන්න මේ වෙලාවේදී මුළු විශ්වය පුරා ඇති ඇති රූප චිතයේ නොපෙනී යනවා හිත් අහතක් චිත පුරුපමණක් ඉතිරි වෙනවා. මේක මේ කිසිම විතර කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි නිකන් සංඥාවකින් සත්‍යයක් වශයෙන් පිළිගන්නට ඕන. ඒ වෙන්නේ යනකොට බුදුරජාණන් වහන්සේ කතාවක් පුරවක් නැහැ මම කියන්නේ මෙතන ඒක සත්‍ය වශයෙන් මේ ජීවිතේදී අත්දකින්නට පුළුවන් බැරිකමක් තිබෙනවා. සත්‍ය වශයෙන් මේ විදිහට මේ අසකන්නාදී සිය ශරීරයේ තියෙන ස්ත්‍රියන්ට මූලිකවම අරමුණු මේ විදිහට ධාතු හතරක උපාදායෝ පහතර හේතුවට පස්සේ මේකන කොහොම සිදුවෙන සම්පූර්ණ නිදී නිරුද්ධනවා. අනිත් අහසයි හිතයි ඉතුරුනවා. මොකද අහසේ සිට පාරණා වගේ අපි එක තියාගත්තත් ඇත්තට හිතට පේනවා ඉතිරියෙන් පෙනෙන රූප අපේ කියන රූප බාහිර ලෝකයේ තියෙන රූප මෙන්න මේ අවස්ථාවේදී හිතට පෙනෙන මේ රූප සංඥා සියල්ලම සම්පූර්ණයෙන් නිරුද්ධ යනවා අසත්‍යතා පිටක් වමනක් දානවා මේ තත්ත්වෙම බුදු ඥානන් වහන්සේ වදාලා තහත් විමුක්තිය සූත්‍රයේදී කුප්පුටා රජතුමාට මේ ආත්මතර යටින් ඉඳන් නෑ බුදුරජාණන් වහන්සේ අසාපනං විඥානං ඒවා විශේෂයෙන් බුදු පියාණන් වහන්සේගේ වචනේ ඒක වෙනකලක් පස්සේ ඉස්සමතයි ඉස්සරේ පමණයි සිදුවන්නේ. මේ සත්‍ය හරියට කෙනෙකුට මේ තුනේ අගය ප්‍රඥා ඇතිව දරුවන ප්‍රඥා නුවණකින් යම්සනම් ගුණස්තරේ කළානම් සම්මස්තරේ කළානම් අත්දකින්නට පුළුවන්. මේ ධර්මයේ අහන විවිධ දේවතාවුන් සිටිනම් මේක අත්දකිනවා ඇති මෙතනක් කිසිම පේනවා එක්කෙනෙක් පොදුදෙනෙක් ඒ ධර්මයේ නිමෝතේ අත්දකින අය. එතකොට අපි පූජා කරන වස්තු වශයෙන් ශූන්‍යතාවයේ එක් ආකාරයකින් දකිනවා. සම්පූර්ණ ශූන්‍යතාවයක් බලන්න කියලා නම් අතකට පැත්තකින් එක් බව දකින්න. මොකක්ද කියන්නේ? අපි පූජාව කරන්නේ අතකට පැත්තකින් කරන දකින්න. මේ පූජාවෙන් පරිපූර්ණ අල්ල සම්පූර්ණ සිස්තරෙන් කරනවා. උලේ පාතයන සම්පූර්ණ අන්තම්බර පස්තරන ප්‍රශ්න ඇති. පූජා කරපු මේ දායකයන්ගේ පැත්තෙන් කි පූජා අපපු දේවිකා සුදුනිකානාව පිළිගත් ආදුරුන්ගේ පැත්තෙන් කිසි මේ දෙපැත්තෙන්ම හිස් බවල දැනගන්න ඕනේ. මේක නම් ඉතින් ගැඹුරු කාරණාවක් නෙවෙයි මම දන්නේ. ඔන්න දැක්කත් දැන් තමයි නිවන් මාර්ගයට වදින පියවර ඔසවන අවස්ථාව. ස්කන්ධ ලෝකය ශූන්‍ය වශයෙන් දැකීමටයි මේ උත්සාහය. සාමත්තුන් මුඛාන්තේ ධම්මත්තුන් පිළිගත්තේ කවුද? ඒකම පංචස්කන්ධය. මොන්නේ පංචස්කන්ධයක් දැක්කේ පංචස්කන්ධය. ආන්දු පිළිවත් පංචස්කන්ධය යන්නේ කිව්වොත් ඉන්නේ අමුත් නිසා. මේ පංචස්කන්ධය ස්කන්ධ පහ අනුත පහ. මුත්‍ර වේදනා සංඥා සංඛාර විඥාන උපහ අත මෙතන ගෙවට පස්සේ විසක් වාගේ තියෙනවා ඇඟිලි පිට දිගේ හැරියට පස්සේ මුතින් යනවා ඉස්සෙල්ලා විසක් වගේ විස්ුණා ඇඟිලි පිට දිගේ හැරියට පස්සේ අර මුතින් එක විස්ුණා ඉස්සෙල්ලා විසක් එක පස්සේ විස්ුණා මේ වගේ ගෑණියක් කියලා මනුස්සෙක් කියලා පස්සෙක් කියලා දෙවියෙක් කියලා පොතෙක් කියලා දෙවිසෙක් කියලා මේ පංචස්කන්ධ ලෝකය පින්න කරනවා අති විදමඩවාගෙන ඉන්නකොට මිසක් පොන්නේ කරනවා වගේ මේ අපි හිතේ ඇඟිලි පිට දිගහැරියට පස්සේ හිත නොපෙනී යනවා වගේ මේ පංචස්කන්ධය පැත්තකට අර පස්සට දැම්වොත් කැලණියක්ම කෙනින් යනවා, නින්නක්ම කෙනින් යනවා. දෙවියෙක් දක්නේ පිටවන්නේ නැහැ, වෙනසක් පිටවන්නේ නැහැ. එතකොට දැන් බලමු රූපස්කන්ධය අපේ. මේ රූපස්කන්ධය මාරකලින් දවසට දේශනා කළ ඉනිසින් රූපමන් රූපං වේදනා රූපමා මනීෂ්ඨෝප මාසඤ්ඤා සංඛාරා කදෝපමා මනීෂ්ඨමන්ත විඥානං ඉස්සාදිච්ඡේ බන්දුමාති සදාකා සුදානමා තේසනා කළේ මේ රූපත් මන්දිය පින්න කිව්වක් වගේ මහා දේනත වෙන පින්න කිව්වා එකකට හදාගන්න පිළිතුර කියලා අනිත් පැයෙන් මෙහෙම කිරිමැද්දොත් අර පෙර පිළිවෙල නැත්කදම නැතිලා ඉස්සර යනවා. අර කලින් විශ්ව පෙර පිළිවෙල පස්සේ හිස් දර්ශනයක්, ශූන්‍ය දර්ශනයක් පාටපත් වෙනවා. තියෙන පිළිදු සමන් රූපයි. මේ සංසප්පන්ගේ රූපය මෙන්න මේ වගේ තුන පිටුවක් වගේ ඒක රූපද මේ මම කියලා පිටින් අල්ලාගෙන ඉතියක් ගෑනක් කියලා මම කියලා දිනේ රූපේ කියලා පිටාගෙන ඉතියට අන්න කිසිවක් නැහැ. අර කලින් කියපු මූල ධාතු හතර තමයි තිබෙන්නේ. පඨවි ධාතුවත් ආපෝතේ දේවායෝ කියන ධාතු හතරක්. විවිධ ආකාර හැදවලට ඒ ධාතු නිමිත වෙලා තියෙනවා. ඒ වට එක එක කොටස් වලට අපි නම් දානවා. ඇසේ කනේ නාසය දිවේ ශරීරය අතපය මේ සංගපතලිය කියලා තුනම දාලා කතා කරනවා. කොයි නම් කොයි ආකාරයකින් අපි කතා කළත් බැලුවත් මේ සෑම කොටසක් තුළම තියෙන්නේ අනිත්‍යයක් නෙවෙයි. පතරි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු. යම් කිසි වාහය පතරි ආපෝ තේජෝ වායෝ ධාතුවක් ඇද්ද මේ ශරීරයේ තුල පතරි ආපෝ තේජෝ වායෝ ධාතුවක් ඇද්ද දෙකම ධාතු වශයෙන් එකයි. මහා මත්පදෝපම සූත්‍රයේ බුද්ධ ඥාන වහන්සේ වදාරනවා යාතිකෝපන අධ්‍යාත්මිකා භාරතහටේ ධාතු යාතේ මායලා කටේ ධාතු කටේ ධාතු උරේතා සංවේ සම්මේ වේසෝ මහත්ති නේතෝ වස්සාති ඒවනි සංගතා භූතං සම්මප්පන්නාය දක්ඛබ්බා මේ ශරීරයේ තියෙන පටවි ධාතුව යම්සේද වායය පටවි ධාතුවක් ආ පටවි ධාතුවේ දා දෙකම පටවි ධාතුවේ ඒවා නිකන් මම මගේ නෙවෙයි. මේකේ හනස්නේ මම නෙවෙයි. මේකේ වත්තා මගේ ආත්මයයි කියලා නිර්වේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං ඇත්තේ ඇතිසේ මනමින් දක්නා ප්‍රඥාව කිමින් දැස්සේ ඉන්ද්‍රිය මේ බුදුදානන් වහන්සේ දේශනා කළ පාඨයක්. අපි මම කියලා මගේ කියලා දෙන්නේ කියලා මොන්නේ කියලා දැක්කට සත්‍යය ඔකයි ඉස්සෙල්ලා තේරෙනවා දුක ගොඩක්. ගැරෙන්නක් නෙමෙයි කියලා දිස්සෙනවා. සත්‍ය වශයෙන් මේ 14 කටේ 14 පැත්තට දෙකලා වෙන කළොත් ඔය මොකක්ද කන්නේ නැති නේද? අර පෙරතිගේ තියෙන දින්නා සීනි මුළු රූපවලම අපේ ප්‍රඥා අද්විතීය ප්‍රඥා ඇති ප්‍රඥා ශක්තියෙන් සම්පූර්ණ පුරිමදින්නට පුළුවන් නැත්නම් මේකෙන් නොපෙනී යනවා යන්නට. එතකොට ඔය කියන අංගපස්සන අපට දක්නට ලැබෙන්නේ නැහැ. සම්පූර්ණ විශ්ව ස්වરૂපයක් මේ ශරීරයේ තියෙන අංග පිටුවක් නිසා නෙවෙයි අශරීර ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා මෙලෙසින් අවබෝධ කරගෙන පඨවි ධාතුව වෙනම ධර්මයක් එන්න පඨවි ධාතුව ආපෝ ධාතුව තවත් ධර්මයක් වෙන්න ආපෝ ධාතුව හේතු ධාතුව ඒක වෙනස් ආස්පසින් වෙනස් වූ වෙනස් ධර්මයක් වෙන්න හේතු ධාතුව මෙන්න ආයෝ ධාතුව කියලා ධාතු අතර අතර පැත්තේ ප්‍රඥාවෙන් අපට පුළුවන් කරන්නට නම් සමාධිමත් පිටකින් මේකින් බණහන්න පුළුවන් කෙනෙක් සිටිනම් මේ ශරීරය කියන දුකපත් මෙන්න පටවි දහස කියලා පැත්තකට මෙන්න ආපෝ දහස කියලා තවත් පැත්තකට මෙන්න අනිත් දහස් කොටස් දෙක කියලා එක අනිත් කොටසක් දැම්මොත් මෙත මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන් එක්කත් වෙනවා මේ අනුසෝන කිසිුණයි මෙන්න මේ ශූන්‍යත්වය අර කලින් භාගයෙන් වෙන වෙන කළ ශූන්‍යයක් දෙකම එකට එක්වලොත් ශූන්‍යයක් දෙකයි. ඒ කියන්නේ මුළු විශ්වයේ යන්තාක්ම ඒ සාන්දරකයේ සම්පූර්ණ කිසිදු අධ්‍යයපාතේ පමණයි. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළ අරමණ කන්නේ සූත්‍රවල නිවිගේ හරියට ප්‍රඥාවෙන් කළේ අරූපාවත පළවෙනි ආකාසානංචායතේ නියොතපත් වෙනවා. මෙයි බලෙන් පිපා පොත්පත් කගේ දාන උදේ යාමන උඩ ඒ වගේම මේ සම්ප්‍රදායේ සම්ලගතාංගත් පිටක්ගේ පරිපිට තබාගෙන රූපාවචර ධ්‍යාන නැතුව අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද සක්කාය සූත්‍රයේ ඒ වගේම චූල පුඤ්ඤත මහා පුඤ්ඤත සූත්‍ර ධාතු සංග සූත්‍ර වෙන සූත්‍ර වල මේ විස්තර දේශනා කරන්නේ මේක සත්‍ය වශයෙන් අත්දකින්නට පුළුවන්. දැන් මෙතනින් මෙහාට මේ ධ්‍යාන ටික ගහක් වශී කරන ආකාරය කියන විශේෂයෙන්ම මේ දැක්කී සිටුමායේ අපට දැනගන්න ලැබුණු දිව්‍ය දේවතා සංඥා වෙන්නේ. ඒ අය අපේ විශ්වාස කළා අරූපාවචර ධ්‍යාන වලින් මතෙන් අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න ආකාරය අපිට උපරගන්න මහත්යෙන් මත දැනගන්නද බැරි වුණා දැන් කියන්නට පුළුවන් කියලා. දැන් මේ දෙවිදේතාවුන්ට අපි මේ කතාව කියනවා දැන් මේ දෙවිදේතාව වටනට ඒ වගේම මේ පින්වත් අය ධර්මයේ දකිනවා නම් මේ භූමිය තුල දීම මේ කියන ධර්මයේ ඇත්ත කියලා මතක තුනෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන්. දැන් මුළු විශ්වය පුරා විශ්ව ආතක් අනන්ත වූ අහස අරමුණෙහි සිත පවතිනවා. පළවෙනි අනුපාවසද ධ්‍යාන සිත. මේ සිත විනාඩි 15ක් එක්ක විහාර තුළතන පවතිනවා කියලා අධිෂ්ඨාන කරලා ඒ කාලය තුළදී මේ සිත පවත්වාගෙන යෑමේ වශී භාවයක් කෙනෙක් විසින් ඇති කරගත යුතු වෙනවා ඒ නිහාට යන්නට ඕන නම් යම් කිසි කාලයක සත්‍යයක් තියෙනවා නම් වහපහා ඒ යහා ඇති ධ්‍යාන සදවා ගන්නට පුළුවන්. මා කියන්නේ මේ කොටස් හරියට ධ්‍යානක කරලා බලලා ඕනෑ කෙනෙකුට අත්දකින්නට පුළුවන්. දැන් අද විදිහට පළවෙනි අනුපාත ධ්‍යානක සදවාගෙන කෙනෙක් අධිෂ්ඨානයක් කරනවා මට දෙවෙනි අනුපාතක විඥානංචායතන සිත උපදවා ගන්නට ලැබේවා කියලා. එහෙම බලලා අර ආකාසානංචායතන බලම අනුපාතක සිතේම සිත පිහිටවාගෙන ඉන්නකොට සම්පරිත මේ කිසිම ආයාසයකින් තොරව නිරායාසයෙන්ම අර අපත් නොකෙනේ ගොස් අනන්තෝ විඥානයේ අරමුණ වෙමින් දෙවෙනි විඥානන්තායතන අනුපාදකද දෙවෙනි සුත්‍රය උපදිනවා. මෙන්න සුදුනේ නැත්නම් කරන්නට හදක් තිබෙනවා. දැන් ආකාශය අන්නාතනේ සිටගෙන මෙන්න මේ පිටට අරමුණු වෙන අනන්ත ආකාශය කියලා ආකාශය දිහා බලනවා. අනන්ත ආකාශය මෙන්න අනන්ත ආකාශය මෙන්න අනන්ත ආකාශය මෙන්න කියලා. ඒක දක්නා විඥානය මෙන්න ඒක දක්නා විඥානය මෙන්න ඒක දක්නා විඥානය මෙන්න කියලා විඥානය දිහා බලනවා. මොනදී අපි කරන්නේ අරමුණට අපිට වෙනින් කරනවා. ආකාශය අනන්ත ආකාශය අරමුණේ දක්නා බව පිට නාමය මේක පැහැදිලි කරනවා මේක හැමියට දුකක් වශයෙන් දුන්නට පස්සේ අහස පැත්තකට විඥාන අනිත් පැත්තකට ගන්නවා සිටින්න අහස නොපෙනීබ අනන්ත විඥානය අරමුණෙන් ජීවනය කරපාරකට දුහාමට පුදුනා මේ විදිහට කරන්නට බැරි නම් මෙන්න මේ ආකාසානංකායතන පිට පවතින්නේ අහස මතද අහස නැත්නම් පිට පවතින්නේ අහස මතද කියලා හිතනවා. බලන්න අදියනේ මේක පවතින්නේ අහස මතද නැත්නම් අහස පවතින්නේ මේක මතද කියලා. මේ දෙක නුවණින් බලනකොට පැහැදිලිව පේනවා හිතට නිදින උත්සාහය යටි උත්සාහය ආස්පතින් අහස නිමිති අරමුණ සාධිත වෙනවා ඒ දුන්නේකටම දෙවෙනි විඥානන්ත ආපිඥා ආකාසන්නන්ත විඥානන්තය කියන එක පස් වෙනවා. මේකත් අනිස්ථාන කරලා කාලයක් වෙනකොට පුළුවන් විදිහට වශීකර ගන්නවා. මේක පස්සේ මේ දුන්නේ ධ්‍යානසිත ආසංකනාද ධ්‍යානසිත මේදී සම්පූර්ණ නිසිතකට අනුගමනය කරනවා. එහෙම අයින් කළාට පස්සේ අර විඥානය නොකමින් කිසිවක් නෑ කිසිවක් නෑ කිසිවක් නෑ කියන හැඟීම හිතට පෙනිලා ඒ කිසිවක් නැති අනන්ත විශ්වය පුරා ඇති අන් කිසිවක් නැති ස්වરૂපේ අරමුණු වෙන තුන්වෙනි අනුපාම ඥානිත උපදිනා ආත්ම සංඥායතන ඥානිත මේකේ ඊතරහා අනුපාවචන හතරවෙනි නිවිද සංඥා ආසඤ්ඤාත ඥානිත ප්‍රබදාන ඥානකේ අදිෂ්ඨාන කරන ඒ ඥානිතෙන් පසු මට නිවිද සංඥා ආසඤ්ඤාතනෙ උදාගෙන වේවා කියලා අර කන්නේ ආකාර ආත්ම සංඥායතන සිදු උපදවා ගන්න පසුව අර අදිස්ථාන ශක්තිය තුළින් විරායාකින් සමහර විට අන්තිම අනුපාත ධ්‍යාන ස්ථෝත්‍රම උපදින්නට පුළුවන්. එහෙම නෝනා අර කිසිවක් නැති දෙකේ තිබෙනා කිසිවක් නැති බව අපි කිසිවක් නැත කිසිවක් නැත කිසිවක් නැත කියලා අවබෝධයයි තේමිලයි ඒ ධ්‍යාන ස්ථෝත්‍රම නමුත් ඒක කිසිවක් නැති බව කියනවා. ඒ කිසිවක් නැති බවක් කියන සිතින් ආයෙත් අයින් කරලා පැත්තකට දැම්මට පස්සේ සංඥාවක් ඇත්තෙන්නේ සංඥාවක් නැති මේ සංඥා නාසඤ්ඤායතන අතරෙන් අරූපාවච ධ්‍යානික උපදිනවා මේ විදිහට ධ්‍යානික උපදවා ගැනීම නිදී කලියුක්තා ඒ තමයි දිනම් ධර්මයන් කියන දේශනාවක් මම ඇයට කියලා පොත් කරනවා නේද පුළුවන් මම අහන්නේ. එතකොට එහෙම ප්‍රථම කලාවක් පසුව දෙවන පියවර මේකයි. පළවෙනි රූපාවක ධ්‍යාන සිද්ධ සම්වදිනවා ආකාසානන්තයතනය. ඒකට සම්බන්ධලා ඒකේ සිටින මේකේ සංඥාව මෙන්න කියලා සංඥාව අතකට ඒකේ අධිකාස සමග සුඛසාර කියන විකාර වේදනාව මෙන්නයි කියලා වේදනාව පසකට සිටින්න අයින් කරනවා. වේදනාවක් සංඥාවක් දෙකකට අයින් කරනවා. මෙන්න මේ අයින් කරනකොට දෙවන අරූපාවචර ධ්‍යාන පිටක වටා ගැඹුරු දෙවන අරූපාවචර පිට නොවන අතිවිශාල ගැඹුරු සමාධියක් උද්ගත වෙනවා. මේ විදිහට සියද ධ්‍යාන තුනට වේදනාවක් සංඥාවක් දෙමින් කරනවා දෙවෙනි තුන්වෙනි හතරවෙනි මේ දෙවන පියවර ඊළඟට මුන්නේ කියවර අනේ ආකාසානං චාතන් ඥානකේ සමවැදිලා ඉන්නේ නැගිටලා මේ කීක පාදක උපදවාගෙන මෙතෙක් වේලා ලැබීවා කියලා අදිෂ්ඨාන කරනවා අර කලින් කරපු කුසලෙන් නාම විපාක සිට ඒට අත්දැකීමට පුළුවන් වෙනවා කුසලයේ වාගේ මේ විපාකේ සාන්තයි විපාකේ ප්‍රණීතයි විපාකේ සියුම් ඒ දාස්තමදා නිවි සුවදායි සයිසයි සාකසහගතයි මේ විදිහට එකින් ප්‍රධාන වියලිය ධ්‍යානවල විපාක සිට උපදවාගෙන සිටීම තුන්වෙනි අධියරේ හතරවන අතියද මේ ධ්‍යානෙට සම්බන්ධලා ඉන්නකොට මම කියලා මගේ කියලා යම් කිසි දෙයක් ගන්න බැරි නම් මගේ ආත්මය කියලා යම් කිසි දෙයක් ගන්න බැරි නම් කියන්නේ අප දැනෙන අනිත්‍යමයි දැනෙන ගැතියයි පමණයි ඒක දැනෙන විලාසෙන් පවතින ධර්මයක් නෙවෙයි අනිත්‍යක යන ධර්මයක් ඒක මම නම් මගේ නම් ඒක අනිත්‍යයට යනකොටම මගේ මම බවත් මගේ බවත් එතනම නිරුද්ධ වෙනවා ඒක නිසාම ඒක ආත්මයක් වශයෙන් ගන්නට දෙයක් නෑ ඒක අනාත්මයි ඒ අවබෝධය කෙරෙන්න පළවෙනි ඥානයෙන් තමයි විදක්ින් හැමිටලා මේ ධර්මයක් ඒකාන්ත වශයෙන් සංස්කාරයක් මේක අනිත්‍ය ධර්මයක් මේක අනාත්ම ධර්මයක් මේ සියලුම සංස්කාර නැති නිවන සාන්තයි නිවන දෙනිතයි කියලා මේ කරනකොට ඒ සංස්කාරයේ නිරුත්තරීය තවත් ශූන්‍යතාවයක් උත්පත් වෙනවා අන්න ඒ ශූන්‍යතාවයේ බලමින් මෙයත් අනිත්‍ය අනිත්‍යයි අනාත්මයි මේකත් අනිත්‍යයි අනාත්මයි කියලා සිහිපත් කරනකොට ඉතින් අනකොට නිවන සිතට ගෝචර වෙනවා ආරම්භ වෙනවා මේ විදිහට ඒ විද්‍යාවට කොනට කරන්නට පුළුවන් මේක මේ සම්මත වශයෙන් මේ කුණ්‍ය කර්මය තුළින් උහාන් සිත් ප්‍රබෝධ ගන්න ආකාරය එතකොට දැන් අපි බලන්න යන්නේ මාත්‍යයක් ඵලයක් උපදවා ගන්නේ කොහොමද කියන එක අර ඥාන ශික්ෂණයෙන් නිරේ. දැන් මාර්ගය වශයෙන් තිබුණු කටින චීවරේ කටිනේ කියන සංඥා ඉවත් කරලා චීවර කියන සංඥා ඉවත් කරලා පසුවට පසුවට ඇති සංඥා ඉවත් කරලා ලෝකුරා පැහැදිලි දෙකේ සියලුම සංඥාවන් සිටින් අයින් කරලා සිටින අපට මුළු විශ්වයම කිසිවරක් විශ්වනා. අපගේ ශරීර කෝඩුවක් නිවිතියටම බාහිර පටවි ධාතුවක් අභ්‍යන්තර පටවි ධාතුවක් කියලා සමතරලා ධාතු අතර අතරට අනිත්කලොත් අමත් ගැඹුරු නිසෝනි කාමයේ තියෙන සම්පූර්ණ කිස්බාව මේදී විශේෂයෙන් මතක තබා ගන්න මේ ශරීරයේ තිබලා තියෙන ධාතු පයිතිනේ පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ ධාතු හතරයි ආකාශ ධාතුයි විඥාන ධාතුයි අපලයින්සලා හතර ඉපත් ඉතිරලා තියෙනවා ඒ දෙකයි වෙන්නේ ශරීරයේ ඇටට නොපෙනෙන විහාර පසුව පිළිස්සෙන්නේ ශරීරයේ මුත්මකරියදී ධාතු පහෙන් හතරක් ඉවත් වෙන නිසා උතුම් දෙක මොනවාද ආකාශ ධාතු විඥාන ධාතු විතර මේ ආකාර ධාතුව කියන්නේ මොකක්ද? අනිත්‍යම රූපය. ඒක දැනගගන්නේ මොකක්ද? අනිත්‍යම නාමය. නාම රූප දෙක මෙතන අස්වාදිනා. මේ නිස්බාරයෙන් හිතගෙන මෙන්න අහිස්සවදට බලන්න මෙන්න රූපේ මෙන්න රූපේ මෙන්න රූපේ කියලා ඒක දෙක බලනවා. ඒක දැනෙන සිත දිහා බලලා මෙන්න දැනෙන ගැතිය මෙන්න දැනෙන ගැතිය මෙන්න නාමයේ මෙන්න නාමයේ මෙන්න නාමයේ කියලා නාමයේ දිස් බලනවා. වරක රූපයේ දිසත් විකලක නාමයේ දිසත් විචින්නික නාමයේ මාර්ගවල බලනකොට අපට කන් එකක් සේ දිස්සන පෙනුම මේ නාම රූප දෙක දෙන්නම තියෙනවා. මේ මොන මාසින් තියෙනාට පස්සේ නාමයෙන් පැත්තකට දාන කරනා රූපේ තවත් පැත්තකට දාන විරුතුරින් අපට දකින්නට පුළුවන් වෙනා තවත් දැනුම කිස්බා මේ කිස්බාවේ තියෙන ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියලා මොකද ඒකත් නියනවා තවත් දැනුම කිස්බා කොම ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියනකොට මේ දිනේ වෙන සිිතට අරන් වෙනවා මේක සාකාරයක් තවත් ආකාරයක් නියමිත බලයෙන් සිදුවන අද ඉතින්නේ නැහැ සම්පූර්ණ අනපක්ෂිතක් වගේ කියන තත්ත්වයක් නිසියම සිදුවන ඒ බව දැනෙනකොට ඇති වෙන වේදනාව දෙස බලලා මේ වේදනාව සියා වේදස බලනවා මෙන්න ඒකේ දැනගත්ම සියා විඥානය දෙස බලනවා ඊට පස්සේ එන්න වේදනාව වේදනාව කියන සංඥාව මෙන්න විඥානයේ විඥානයේ කියන සංඥාව දැන් ස්කන්ධ අතරින් තුනක් වෙනවා සකටන වේදනා ස්කන්ධය, තවත් පදකින් සංඥා ස්කන්ධය, මේ පහින් විඥාන ස්කන්ධය. මේක පැහැදිලිව හඳුන්වන්නේ දකිනවා. මේ බඳකට තියෙන පිළිදු වාක්ෂි මේ බඳකලා මේ කුණසිතින් පැත්තකට ගන්න කලොත් තවත් විශ්වාසය මාගේ විශ්වාස සංස්කාර ස්කන්ධය. මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියන කොට සංස්කාර ස්කන්ධය කතාවෙන් හැටගෙන හරිනවා නිවිලන සංස්කාර නිරෝධේ අත්‍යඥා කර්ම සම්පූර්ණ බවක් පිටේ යනවා මේ කිස්තරේ විදෙනලා මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි මේකත් සංස්කාරයක් මේ සියලුම සංස්කාරයන් විඳින සංස්කාරය කියලා දෙකීමක් වෙනකොටම ඒකවත් පහන තුනා කියන්නේ ඉන්ද්‍රිය පිටේ නිවන දෙකද වෙනවා අරමුණ වෙනවා නිවන තියෙනවා මේ සමස්ත ආකාරයක් එතකොට ඒ ආකාරයෙන් දැනුම තියෙන ඒ හිස් පරිදි සිදුවෙනවා මේකත් ඒකාන්ත වශයෙන් මානසික ධර්මයක්. මේක මම කියලා මගේ කියලා දැක්කට ඒක මම කියන මම ජීවිතය ගන්න කිව්වේ පමණයි. මේ නැතිවෙම කොට මම බවත් මගේ බවත් ඉතිරි යනවා ජීවත් වෙනවා නැති වෙනවා. මේ අවබෝධය තුළින් මේකත් සංස්කාරය, මේකත් අනිත්‍යය, මේකත් අනාත්මය කියලා නැවත නැවත මෙනෙහි කරනකොට අරතිස් බව පුරාම වෙලා වෙනස් බවක් මතුවෙනවා. අන්න ඒක තුළින් මෙයක් අනිත්‍යය, මෙයක් අනාත්මය කියනකොට ඒ දීප්තිය වෙනසිට දෙවිතුරම අරමුණ වෙනවා. මේ ජීවන අරමුණ පසුව ඒකදින බලන්න කොතෙක් මෙයන් සංකේය මෙයන් තමයි ජීවත් කිසිම කෙනෙකුට නැති කරන්නට බෑ. මොකද නිර්වාණය නැති කරලා ධර්මයක් නෙවෙයි. නැති වෙන සංස්කාර ධර්මයි මුලින් නැති නැති විරුද්ධ විරුද්ධ විරුද්ධ විරුද්ධ නැතිනේ. මේ දකින්න පස්සනාට පස්සේ ඔක්කේ මෙයන් සංකේය මෙයන් තමයි ජීවත් මේක නිසල්ලි පවතිනවා නිරුද්ධ නොවී පවතිනවා අසංකත නිර්වාණ ධාතුව නිත්‍ය ධර්මයක් අනිත්‍ය ධර්මයක් නෙවෙයි. මේ විදිහට මේ මන අවබෝධ කරගන්නට බැරි නම් මේ කලින්ගේ පුෂෝණතාවයෙන් සිටින සිටින ධර්මයෙන් ධර්මයෙන් ධර්මයෙන් ධර්මයෙන් ධර්මයෙන් මේ විශේෂනම කෙනෙක් ස්වර්ණීය තවත් ඉස්සරහ දකිනවා ඒ තුළ ඒ විශ්වාස අර කලින් කියවා මේකේ අනිත්‍ය අනාත්ම කියන දක්ෂණ විදිහට දෙකින් යුතුව දැනුවත් පසු එයක් නැති විගස් අපට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. මේකින් මතයයේ මේ ධර්මයේ තරම් කිසිවක් පුළුවන්. අරමුණට ගොඩක් පුළුවන් මේවා තේරුම් නැතුවන්නට පුළුවන් ඇත්ත වශයෙන්ම මේ කොටස් අපිට සාක්ෂි වෙන්නේ විශේෂයෙන්ම අපට ඇරෙන්නක් කළ නිසා සෝවාන් මාර්ගය ලැබෙන ආකාරයට මේ ධම්ම දේශනාව පවත්වන්නදී කියලා. සත්‍ය වශයෙන් නම් මේ ධර්මයේ හරියටම සත්‍යයක් වශයෙන් හදවත තුළින් පිළිපෙළි. යම් කිසි මේ ධර්මයේ අසවනම් මාර්ගෝප කතාවේ සත්‍යතාවයේ කියයි කියලා අවබෝධ වෙනවා. අපි කියනවා අපි සත්‍ය වශයෙන් අවබෝධ වෙනවා. අපි හොඳයි මේ තේමත් අයට මේක අප ධම්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේ ධම්ම දේශනාව තුළින් අද ප්‍රඥාව ප්‍රකාශ කරේ ආනිසංස පූජාව විස්පස්සේ අනිති දුකනාත්ම ආදී ලක්ෂණ දනගෙන ශූන්‍යතාවය දක්වන නිර්වාණ අවබෝධ කරන ආකාරය ඊට අමතරව ඒ තුළින්ම කර්මපාවචක ශිෂ්‍ය ඥාන සිත්පදවා ගන්න ආකාරය මේ තුන්වත් ඇතුලේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ සුසරය ඒ කාන්ත වශයෙන් කවදා හෝ දවසක මේ ජීවිතයේදී අද බැරි වුණා අවසාන බුද්ධ ශාසනයේ හෝ කවද අර සිටිනත හෝ සිටින බලයකදී හෝ මේ සියලු ධර්මයේ සමාගයේ හදවත තුළින් සත්‍ය වශයෙන් දැනගෙන දැකලා අවබෝධ වෙලා අමාමාන්‍ය නිසංකීර්ණ මේ කුසලයේ හේතුවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අප මේ මොහොත දක්වා විශාල පුණ්‍ය සංඝයක් පැත්තලා මේ කරන සෑම පුණ්‍ය සංඝයක්ම විශේෂයෙන්ම අතමස්ථානය පුරා ගමන් කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් ලංකාවේ සිටින දෙවිදේවතාවුන් වහන්සේලාගෙන සිටින ආභාරමා දේවිදාගේ මහන්සිය ප්‍රමුඛ ඒ වගේම සුමන සමන් ගෙනියම් හතරකට දෙවියන් ගැටුම්ද දෙවියන් ප්‍රමුඛ දෙවියන්ට අපි පළමුවෙන් මේ දේශකෙට මේ කියනවා අනුමෝදන් කරන බුද්ධ ශාසන ලංකාවේ ඕකාලයක් ආස්ථානයේ අපිස්වා ඒ සියලුම දෙවියන් මේ අනුමෝදන් වෙලා මෙතන ඉස්සන පිටවා විශේෂයෙන්ම බුද්ධ ශාසන ආරක්ෂා කිරීම කාර්යයේ යටි සීස නීලතුමා ගම්සර් අකල විදේශයට අනුයාතම අප දිනුවට දක්වා රැස්කරන අශීර්වාද මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් කරනවා අපි ඒකෙන් අනුමෝදන් කරනවා ඒ විදුරු වේකින් අනුමෝදන් මේ සතුටට ප්‍රමෝදයට පත්වෙත්වා සතත ප්‍රමෝදයේ පත්තු වූ විදේවතාවෝ බුද්ධ ශාසනයක් ආරක්ෂා කරත්වා අපිටාරක්ෂා කරත්වා අමා මහ නිවන සම්පූර්ණයේ සියලුම දිව්‍යවතාවුන්ට මේකින ඒ කාන්ත වශයෙන් හේතු වේවා ආශනා වේවා කියලා සාදුරාගෙන ඒ වගේම සියලුම බොහෝ කොටස් වලට අප මේ සලාමේ මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් කරමු. මේ පුණ්‍යස්කන්ධය සියලුම භෝතයන් අනුමෝදන් කරන සියලුම භෝතයෝ මේකින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම භෝතයෝ යම් කිසි දුකකට පත් වියත්නම් දුකින් මිදෙත්වා. සුවේටපත් වියත්නම් භෝත කොටස් වියනම් ඒ භෝතයන් මේ සුව සම්පත්තවට ලැබේවා. සිටින භෝතයන් නිසාසින්මත ඒ භෝත කොටස් වලට මේකින එකසිනම දේශ වේවා වාසනාවේ වදලා සාධුකාන් දෙනවා. ඒ වගේම සියලුම ලෝකවාසී සත්‍යයන්ටම අප මේක අනුමෝදන් කරනවා. සියලුම ලෝකවාසී සත්‍යෝ මේකින් අපි අනුමෝදන් කරන සත්‍යයන්ගේ සත්‍යෝ මේකින් අනුමෝදන් වෙත්වා. මේ සියලුම සත්‍යෝ හිදුක්කේවා, හිදුකේවා, සුපත්කේවා, නිවන සම්පේවා, කුලසාරාණා ඒ වගේම අප නම් මේ කරගෙන ඥාතිමිත්‍රාදී වූ යනන් සම්මාන වූ ඒ සියලුම ඥාතිමිත්‍රාදී වූ දැන් සිහිපත් කරගන්නේ සියලුම ඥාතිමිත්‍රාදීන්ට අපි මේ පින්කෙත් පමිනවනවා අපට අයි සමතර කරන්නා වූ දෙහිස්වත් වූ අයිස්වත් වූ ඒ සියලුම ඥාතිමිත්‍රාදී වූ ඒ ඥාතිමිත්‍ර භවිතාදී මේකෙන් අනුමෝදන් වෙත්තා මේකෙන් අනුමෝදන් වී ඔවුන් දුකකටපත් වී යන දුකින් මිදෙත්වා ඔවුන් සුවපත් වී යන භෝගයේ සම්පත්තව කරත් ලැබේවා දුක් වේවා අදවත් වේවා ඔවුන්ට ඒ කාන්ත වශයෙන් ප්‍රඥා අධිපාලනය නිවන ගැනීමට විසින උපශීලන හේතුවා වාසනා වේවා කියලා සංකාරණය දාපින්ට සම්මෝම. ඒ වගේම මේ ස්ථානයේ ආදිකතු අද මේදාන ස්වාමීන් වහන්සේලා මේ සිත්තේ සම්මෝම වූ මේදාන ස්වාමීන් වහන්සේ දේශින්කට සතුටින් අනුමෝදන් වෙච්චා සතුටින් අනුමෝදන් වුණා වූ මේදාන ස්වාමීන් වහන්සේ දිනමින් සැලසුවා කියලා ආශිර්වාදලා සම්මෝම. මේකලා මේ කරපු දේ අනුමෝදනාව සංකදාය වශයෙන් දානවතුන් කියලා දැන් මම ගොඩක් කරමු ආකාශත්තාද මුත්තාදීවානාමනිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිනං රක්ඛන්තු ශාසනං ආකාශත්තාද මුත්තාදීවානාමනිකා ආකාශත්තාද මුත්තාදීවානාමනිකා අඤ්ඤත්තං විස්සාදනං දත්තං තුමන් බලං එත්තාතාතිනං සම්බතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවාහං සම්සෝ සම්බ සම්පත්ති සිද්ධා එත්තාතාතිනං සම්පදං පුඤ්ඤ සම්පදං සම්පේ භූතාහං සම්සෝ සම්බ සම්පත්ති සිද්ධා සාතාත්ම සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානි සම්පෝ සංග සම්පත්ති සුන්දියා වේදනාතේ කුඹේ සම්මං ඉදං වෝ ඥාතේ නමවතෝ සුභිතා සුනාදයෝ ඉදං වෝ ඥාතේ නමවතෝ සුභිතා සුනාදයෝ ඉදං වෝ ඥාතේ නමවතෝ සුභිතා සුනාදයෝ